එතකොට ඉදිකේ පහනාද සමතකයෙන් බලවත්. උදස්නාසන මෙසේ කරනට මොහොතින් සිදුවන ක්‍රියාවලිය මොකද? නාම බක්කක් එතකොට ඇතිවෙන්නේ නැති නැති යන. ඒ සිද්ධාන්තවල අපතහනයක් අපිට දුන්නම මොකද? නැත්නම් විස්තරය ආදාන දෙන්නවා. ඒ සංඥාවට විස්තරය සමාජයේ පිටුපිට බලන නම් බම්නක් තමයි ධර්මයේ කියන්නේ මේ යොමු කියලා මේ කියනකොට කියලා මේ කරපු විදිහේ අපේ විස්තරන්නේ. අපි සමාජයේ ජීවන බවය අත්දැකන්නේ. ඒක අදවිදවන්නේ ආපෝවාදන්නේ නැති දේවල් උපදන් කරකවලා කියලා දන්නේ. උපදන් කරලා දන්නේ මොනම සංඥාවක් එක්කත් සම්බන්ධ වෙන්නේ නැහැ. සමාජ මොනවද කරන්නේ? මේක තමයි එතකොට ඒකෙත් කියලා ගලපනා කරනකොට කොහේ ඒකද සංඥාවට සම්බන්ධව සිතින් තාක්ෂණ බලනවා. මොකක්ද කියන්නේ කරන්නේ පොරේ සංඥාව සෝචේලාට කලයන් මේ සිතින් බලයන් සිදුවන වස්තුන් සියලුම රූපය අපේ සිතට අරමුණු නොවන රූපාරම්මණයක් බවට පත් වෙන ලක්ෂණයක් පත් වෙනවා. ලෝකරණ කරන්නේ ලෝකාරෝමන්ති කියන භාවනා කරේ නැත්නම් ඊළඟට සාරෝමන ආකාරයේ කියන දුරවැරණියා සම්පූර්ණව කටයුතු කරලා සම්මානයේ කටයුතු දියුණුවට කරන අනුමෝදන් සම්පූර්ණ කරන්නේ ආකාරයේ කියන පඤ්ඤාව නිසා ලෝකයන් පඤ්ඤාව. ඒක තමයි ඒක තමයි හැංගීමක් අත්දැකීමට වෙන්නේ. ඒවත් කියනවා ගන්නත් නැහැ. ඒ කියනවා ගන්නත් නැහැ. කියනවා ගන්නත් නැහැ. මේ ගැන අවබෝධ කරගන්න කරලා භාවනා කරනවා. භාවනාවේ නියම ඒ නිමේ කියලා මනෝ කරන්නේ අරමුණු කියන සංඥා ගමනේ පිටතට සම්පූර්ණ නිරූපණය. ඒ කියන නිමේකට ගොඩක් කරන නිමේකට ඒක අපට අරමුණක් වූ සමාධියේ පිට මන නාම ධර්ම බලා යන සුදුසු සම්මත. ඕනනම් භාවනාව දෙක්කත් ලොන්නත් නියමයක් සම්මානාදී අනුතරයි. භාවනා කරනකොට සිදුවන්නේ සංනාවේ ඉතකොට නාම සංගරාසය බලා යන්නේ. මේ අපරාධයේ අවබෝධය අත්දකින්නට ඕන. නාම සංඥා බලා යන්නේ මේ ශේෂ්ඨිය ලොමුදල නියමලා මිනිස්සුන්ට සම්ප්‍රදායක් තියෙනවා. දැන් මේ පොළොවේ ජීවත් වෙන අතරේ කොටසක් තියෙනවා බඩුවේ. මේවා උපකාරී වූ තවත් අපට වෙන සංඥාවක් දානක දීලා මේක තමයි දෙකක් තියෙනවා. ඒක විස්තරකේවා කිසිම අනුකූලතාවයක් හෝ කටයුත්තක් කරන්න බැහැ. ඒක අපි සාධුවම කරනවා. අපේ හිතට සංඥාවක් ඇතිවෙන්නේ නැත්නම් ඒ කිසිම දැකපත්තක් නාම ධර්ම අපගේ සිතට ඇතිවෙන්නේ නැති නැති නාමයෙන් තමයි ඒ අරමුණ අපට අරමුණ නැත්නම් ඒ අපට අරමුණ මෙන්න මේ සත්‍යය දැනගෙන ඉතෝ මේ රූපස්කන්ධය අරමුණට සමාන කරගෙන රූපස්කන්ධය නිරූපණය තියෙන නාම සංඥා කියන මධ්‍යම අතුලනක සමානතාවය මොකද රූපස්කන්ධයේ විශේෂ කරනාව සංඥාව බව කතාවක් තියෙනවා සංවර්ධනය නැත්නම් ඒක අපේ දැනුම ගන්න පුළුවන් නම් වේලාවේ සමාධි සිද්දට අවසන් කරලා ඒකා ලෝභාකාරී වෙන මේක කරා මේක කරා රූපස්කන්ධේ මේ ආදාන කරන නාමස්කන්ධේ මොකද නාමස්කන්ධ දෙකක් ගන්නවා නම් හත්දෙනවා රූපස්කන්ධේ ආදාන දෙකක් වෙනවා ඒක නාය දානයන් ඒකාකෝත ලෝමනකානක මේ නිමිතකයන්ට කිසිම නාම ගන්න නැති ගමනකට වස්තුක නාම ගන්න නැති යන්නේ මේ කියනවා ගන්න දෙයක් තාක්ෂණ දාර්ශනික නිරන්තර ධර්ම උත්සමයේ සම්පූර්ණ මේ විදිහට කියන්නේ ආත්මය කියලා

මුලින්ම සාකච්ඡා කරන්න පුළුවන්. සමහර වෙලාවට රූපස්කන්ධයෙන් සම්පූර්ණයෙන්ම ඡේදලා ඉන්න රූපස්කන්ධයේ හිතේ අධිකරණය අරමුණු මොනින්ද සුදුසුම කාර්යයක් කරන්න පුළුවන් කරනවා. මොනවා සංකේතයක් කරන්න සාකච්ඡා පුළුවන් නම් අලුත් වශයෙන් මේවා කලකට කරන එකක් තමයි සම්මාන දෝෂයන් දේරුවා කරන සම්මාන සම්මාන එනිසා එතන සමාධිපන්න අභිවෘද්ධියන් ඒවාම අධිකරණයට නාම රූප ධර්ම එකම එකම නාම ධර්මයන් බවට පත් වෙලා ඒ නාම ධර්මයන් සෑම පාසන ඇතිවෙන පරිදි නැතිවෙන නිරතයෙන් නිරතයෙන් නිරතයෙන් මේ ආකාර අපන්දෙන් සිදුවන සිංහාපදියේ සෑම දෙයක් වෙනවා මොනිනු මොකක්ද ධර්මයන්ගේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා කාටද ඉතින් මේ කියන කටයුතු වලදී තියෙන තාක්ෂණික ප්‍රාණික සමාජීය ප්‍රාණික Thank you. ඒක දැනගන්න බලන්න දැනගන්න බලන්න මෙලෙසම හේතුයෙන් දීලා මේක කොහොමද ඉතිමයි කොහොමද තේරෙන්නේ ආත්මයෙන් මනසට ගන්න කියලා. ඒකයි අවශ්‍ය ඇතිවෙන. ඊළඟට මේ නාම ධර්මයන්ගේ දෙවි යාමෙට බලපෑම් වාර්තා කරන්න ඕනේ. ඒකට ඒක ඒකාදාන කාදාන වශයෙන් කරන්නේ මේ කරන කාමයන් විදී යනවා අර පස්තුල ඉස්සෙල්ලා ඒ නාම ධර්ම සම්පූර්ණ නිදී නිදී ආවකට අත්දැකන්නට පුළුවන්. ඒ කියන්නේ තේරුම් ගන්න ඕන කාරණා. ලෝකයේ තියෙන දේවල් වලින් මේ නාම ධර්ම අනුගමනය කරනවා. ලෝකා කියන ඒ නාමයන් ඉස්සරහට අනිත්‍ය නිදීනේ දකින්න නිදිලා නිරුද්ධ වෙනවා මකාසිය නිත්‍ය දැක්ම නාමයන් නිරුද්ධ වෙනවා දැක්කම දෙයලා අර මකාසිය බලන්නේ නාමයන් නිරුද්ධ වෙනවා අනුමත රැස්කෙන නාමයන් නිරුද්ධ වෙනවා මොන්නේ ආකාරයෙන් නිදිලා නිරුද්ධ වෙනවා දකින්නට පුළුවන් නාම රූප දෙකම නිරුද්ධ වෙනවා දකින්නට නිවන දැනගන්නට පුළුවන් මේ විදිහට කටයුතු කිරීමෙන් තුළින් මේ පිළිතුරු යම්කිසි යෝගාවචනයක අත්දැකීමක් ලබන්නට මොන කරනවා නම් සමාජයේ තියෙන සංඥා විපරීත ප්‍රකාශනයේ සංඥා විපරීත ආකාරයේ ඊළඟට අත්දැකීමක් ලබනවා අපි කියනවා ඒකන භාවනා මිත්‍රෝ අරමුණ කරගන්න නැත්නම් විදර්ශනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත්‍යකරණා දුක්ඛකරණා අනාත්මකරණා අත්පඤ්ඤා කියන සංඥා වේදිනවා නිත්‍යකරණා ආදී විතරේ සංඥා අනුකූලව ඉවත් සංඥා දෙකලා සිිතේ සංවාද දෙකක කරලා සම්බන්ධන ඉතින් කොහොමද බලන්න මේ කියන්නේ උපදේශක සංඥානගේ පිට මොකද ඉතන සාස්තර පිට බැරි කියන සංකල්පය මානසිකව නාම රූප නිරෝධය ඒ පාස්තකයේ මොනවද කරනවා කොටකෝ විතර කරන්න ආවද විදුලි ගැස්ලා ඒක නිසා මේ විතරේ සංඥාවෙන් සාමාන්‍ය වෙනකට පොන විශේෂයෙන් සංඥා ගොඩනගා අපි ජීවිතයේ සාපේක්ෂව ගන්න විදිහේ සංඥාවක් මේ වැඩක් මේක අසුබ කොටසක් අසුබ කොටසක් අසුබ කොටසක් ඒකත් පිළිගන්න සංඥාවක් නැත්නම් නිල වරවන්නේ දෙත් බලවත් වෙන අපේ සුභයි සුභයි කියලා ඒකත් පිළිගන්න සංඥාවක් නැත්නම් යෝපාදේ ඉරාත් මොකේදී වායි ගන්නකට කරන්නේ ඒකත් පිළිගන්න සංඥාවක් සමාධිය පිටුපිට ඉන්නේ මේ කියන සංඥාවක් ප්‍රත්‍යක්ෂ කරන්නේ මේ අවබෝධයේ සිට පරිණතයෙන් හැදෙනවා. දෝෂාවක් ගන්න. මේ ලෝකෙ ලෝකෙ. එන්නත් කරන්නේ. මේ ලෝකපතයි පතයි ජීවිත ජීවිතය කියන්නේ. ඒකත් කියන සංඥාවක්. ඒකත් කියන්නේ විශ්වවිද්‍යාල සංස්කෘතියක්. ඊළඟට මේක ප්‍රාථමික හතරක් වෙනවා. ඒකත් සංඥා. මේ විදිහට ඉස්සේ ඉස්සේ කොටසක් අරගෙන ඒ පිළිබඳව සංඥාව අනුව කියලා භාවනා කළා. දැන් සංඥාවේ විස්තරය පිළිබඳව කතා කරනවා. අපි මේ සංඥා කියන්නේ මුලාවට හැදෙන්නේ සංඥාව කියලා ඒ ගණනාව සමගාමීව කරනවා මේක ඇතුළේ ඒ හැදෙන විස්තර සංඥා කරලා කියන එක ධර්මයේ අත්‍යන්තම සාන්තික වශයෙන් ජීවිතයේ අත්දැකීම් කරන පරිදි ධර්මයන් මේ විපරිණාම සංඥාවෙන් බැඳිලා පැවිදිට ඇවිල්ලා නිසා අත්දැකීම් කරනවා. ඒ නිසා මේ විපරිණාම සංඥා ඉවත් කිරීමට ගැන අපි උත්සාහ ගන්න සත්‍ය වෙනවා. මේ කියන සංඥාවක් අතීතයට කියන සංඥාවක් තියෙන කොට සංඥාවක් මේ එකක්වත් සිද්ධ වෙන සංස්කාරයක් නෙවෙයි. ඒකලයට කියනවා කරන්නේ ඒකලයට ලක්ෂණ කරනවා. ඒ ලක්ෂණ කියන්නේ සිදේසන්නාව, විදුකල කියන්නේ සිදේසන්නාව, සුත්තා කියන්නේ සිදේසන්නාව. ඊළඟට කියනවා කටවිදාන කටවිද. ඒ කටවි සමාධියේ හරිනා සිදේසන්නාව පඤ්ඤාව. මේ විදිහට උත්තරයක් මේක උත්තරයක් කොටසක් අරගෙන ඒ දැනුම කොටසක් තේරෙන බවනවා සංඥාව ඉවත් කරගෙන ඉවත් කරන ඊළඟට පමණක් කරනවා. මෙසේ සංඥා විවස්තන විවස්තන භාවනා කරන ප්‍රධාන රෝගාසීන භාවනා කරන බැරි හිත බලපෑම නැත්නම් මොකද අර සංඥා නැති වෙනා සංඥා නෙවෙයි විශේෂයෙන්ම විශේෂ භාග දුන සමාජයේද ඒවා කියන්නේ අගතින් විචක්‍රිකාර පිළිවෙත දෙනාස්මාත් කරන කර්තන ආකාරයෙන් විශේෂ දුනක ඇතුළේ ආශ්‍රයන්ට පමණක් ඒ මහාතම කුලට මේ විදිහට ඒ සංඥා වෙන් කරමින් වෙන් කරමින් කරනවා කියන දෙකට දැක්වලා නතර මොකද සංඥා ඉවත් කරලා පස්සේ ඒක සංඥා වැඩ කරන නිසා හිත අක්ෂීය සම්බන්ධයක් පටන් අසම්මානය පටන් ඒක මේ විමර්ශන සමාධිය විපස්සනා සමාධිය ඒ සමාධි ප්‍රගුණ කරන්න පුළුවන් අපට අත්‍යන්තයෙන්ම කියන්නේ සමාධි ප්‍රගුණ. ඊට පස්සේ සමාධි අනිත්‍ය වශයෙන් දුක්ඛ සමුනාපාදන සම්බන්ධයෙන් කරලා ඒ නිවත්තම දෙකම අවබෝධ කරගන්න පුළුවන්. යම් කෙනෙකුට මේ ජනක සමාධි ලබන්න පස්සේ ගන්න ඒ ආකාරයෙන් සංඥාව වෙන් කරමින් බලන අතරට අතුරු උපදේශනාවෙන් දැනෙන ආකාර සම්පූර්ණ විගමනය සම්මා දිට්ඨිය තමයි පිටකොල රූපයක් සම්මා දිට්ඨිය කියන්නේ ලාභයෙන් නිවැරදි නියමාකාරයෙන් රහතත්ත්වයෙන් දසාකාරී ඇත්ත අදෝමෙන් දැක්මයි සමාධිය. ඒක මුලාකාරී සත්‍යතාවය නම් සත්‍යතාවය. කායික සත්‍යතාවය. එතකොට ඒ සම්පූර්ණ ධර්මයේ පස්සේ ධර්මයන් ගැන සම්පාදිතය වෙන දේ දැක්කාට පස්සේ මේ සමාධියේ උපස්ථානයෙන් කියන ප්‍රඥාව ආත්ම සංඥාව පස්සලද. ඒක මොකද ඒක කොයිකන්ට හොදකම නැහැ මේ සංඥාව බලවත් කරනවා කියන්නේ. මෙන්න මේ සමාධිය මතවන අවබෝධය ප්‍රතිනාමය අපි මෙතෙක් කාලේ මනෝ ප්‍රතිපත්තිය ඒකත් ලොන්නට නියේ දාස්කම් දාස්කම් සම්මන නම නම වල කොටස් කරලා මේ මන්දාගෙන කතා කරලා මේවාට පසුවියාත්මක වෙන සංඥා අපි ලැබෙනවාට මේ මොකක්දන්නේ කිසිම සංඥාවක් නැත අපගේ සිතට ලැබෙන විපරිණාමයක් කිසිම මානසික වෙන කිසිම ධර්මතාවයක් නැත මේ සිතේ ධර්මන අත්දැකීම් පවතින නැතික ධර්මන අනිත්‍ය නොවේ කියන අවබෝධය ඇතිවෙන දෙයක් මේක පොතේ තියෙනවා මේ සංඥාඥාන කටයුතු කියන දෙන්න නෝරමාන කෙනෙකුට පුළුවන් සිදුවන්නේ ස්ථාපිතකට පස්තර ගන්න කරේ මානගමන කරන නියමතාවක් අත්දැකීම. එතකොට මේ දක්ෂාමනියට දක්ෂාන්දාවනාද මේ උපකරණ දක්ෂාන්දාන ආකාරයෙන් ඒවා එකක් අදියරි අදියරි ප්‍රථම කෙනෙකුට කරන්න ඉඩක්. මේ සෑම කොටසක් එකක් එකක් සෑම අනිත්‍ය දුක්ඛනාත්ම සම්මතයෙන් කියන්නේ ඒවා මේ ඇති අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය පිළිබඳ පස්සස්සය බෝධයක් අපට දෙන්නේ. අකල් නියමයි සමානව ප්‍රවැජි අවබෝධය දෙන්නේ කරත්වා. ඉතින් අපි හිතන සමානව බාහිර වෙනවා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ උත්තර ප්‍රතිපදා විනෝදනයේ නාම රූප ධර්ම දෙකක් තියෙනවා ඒක ඒ නාම රූප ගැන කියන්නේ මොකක්ද විශේෂ සංකල්ප මේ රූපත් සංදී කියන දහසකම අතර කලින්ම ඒ විදේශාලෝම දුක්ඛත්මක පරිවර්තන සතුටිකා සත්‍යය අභිදානයෙන් බලන ඊපස්ස සංයෝජන දුක්ඛාසන පාරමිතාවල බලන්නේ කොට ඒ කාර්ය අතර අතර සත්‍යයෙන් දෙන්නේ කියන කෙනෙකුට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒක නම් නෑ ඒ පස්සේ මේ ඉතිරි කොටසක් කොටසක් අරගෙන සමාජ බෙදුන ආකාරයෙන් කොටසක් ගන්න කරපු කොට දාන්න ගන්න තුනේ සමාජ සංස්කෘතිය මුළු කොටසක් දෙනකගෙන දහසක් කරපු දාන්න ඉන්නට වෙන පාරේ කොටසක් ඒ කොටසක් ගන්නකොට වෙනවා ඒක අතුරු කරන සමාජ නාම සංස්කෘතිය කොටසක් දෙන්න දෙකකට සම්බන්ධ කරගෙන දෙකකට සායනකට යෝගාවස්තුවේ සුපපත් වෙනවා ඒ විදිහට ඒ නාම ධර්ම හතරට දෙස් කරලා වින්දන කරලා සමාධියේ සුපතල වටනා වූ නාම රූප කියන මේ අවබෝධය එකම කරණයක් බවට පත් කරමින් නාම ධර්මයේ විද්‍යාවයක් වෙන දෙයක් නෙමෙයි කියන අවබෝධය කියන ආකාරයෙන් ඒ කටයුතු කියන දෙන්නේ ඒ නාම ධර්මයක් සහ රූප ධර්මයක් කියන දෙකම එකම ධර්මයක් වූ නාම ධර්මයක් බවට පත් වුණාට පසු ඒ නාම ධර්මයේ නවදාන යොමු කරමින් ඒ සෑම පාදාන නාම ධර්ම වෙනස් වෙනස් වෙනස් වෙන ආකාරයෙන් දෙකකට ආකාරයක් තියෙනවා ඊට පස්සේ ඒ හේතුපත්පත්යේ සම්මාදී වශයෙන් අරගෙන බලනවා මේක ඇතිම නැතිම නාම ධර්ම සෑම විටම දෙවි දෙවියන් ආකාරයෙන් මෙතන නිරුපදී නිරුපදී යන ආකාරයෙන් බලනවා කියනකොට විසාරය අත්දැකීම ලබනවා සමාධියේ සිටතර තියෙනා වූ සංඥා උපුලක පුලා සංඥා නිරුක්තේ කරමින් නිරුක්ත කරමින් භාවනා කරන මෙන්න මේ විදිහට කටයුතු කරන්න දෙයි කියලා අප මේ දක්වා දීලා ඉඳන් දේලා දේශනාව සම්පූර්ණ කියන මේ දේශනාවේ ආනාපාන තමයි අන්තිමට කතා කරන්නේ. හොඳයි මේකත් අය. අද සමර පණනා සමරන පිළිකුල් පණනාවට විශේෂ අවධානයක් යොමුවලා මාන්‍යය ප්‍රකාශ කරන්නේ සෝමනාලයෙන් මේ ඔබ ගැන ආනිසංසකයේ තියෙන ඒ ආනිසංසකයේ විශේෂ අත්‍යවශ්‍යයක් ප්‍රබෝධනාන්තයේ හේතු පාඩ උපකරණ අපේ ප්‍රකාශ ඒවා සිංහලෙන් ඒ අත්‍යවශ්‍යම අපිටමන ඕනේ කියන විදිහට අවබෝධනා ප්‍රයෝජන තේරුම් ගන්නවා පොතපතේ අපි වැඩන දැකිරීවා සම්බන්ධව භාවනා කරනවා ඊට අමතරව මේ කියන ආකාරයෙන් විදර්ශනාවට නගන්නට උත්සාහ කරනවා ඒකේ අස්ථාවකට සම්බන්ධව අතුවැසින් එක්කෙනෙකුට දෙකෙනෙකුට අලුතෙන් නිර්වාණ ධාතුව කියන්නේ අලමෙන් නිර්වාණ ධාතුව මේ බලනවා අස්මා පිළිමතුන් අත්දිනම සමානාරයක ලැබෙනවා ඇති ඒකේ නේවා කියලා දෛවයේ දේශනායි සංකල්ප මොනවා නම් ඔබ සම්බන්ධ කරන මොනවා නම් අත්දැකීම් දැන් කොහොමද සෝතපතියෙන් මතයන් අපිට බලන්න පිළිවෙල භාවනාවේ දර්ශනා කරනවා කාර්යයෙන්වත් දැන් විදින භාවනා කරන අසංගලිත භාවනා කරන දැන් පොරොත්තු ගන්න භාවනා නීතිය ඉස්සරහට අතරමඟ කරන දැන් භාවනාවේ නිරතව